සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දෙනාටම හැමෝම අද දවසෙත් එකට අපි වෙලා ඉන්නේ ජයමඟ අපේ ජයමඟ ධර්ම දේශනාව සමග ජයමඟ රූපහානි විකාශන වෙන අපේ ජයමඟ ධර්ම දේශනාව සමග ඉතින් අපේ ජයමඟ කියලා කියන්නේ අපි නිබඳව මතක් කරනවා අපේ ජයමඟ කියලා කියන්නේ බුදු මඟ කියන එක. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපේ චිත්තසංතාන සකස් කරන ධර්මයක්. ඒ කියලා කියන්නේ අපේ හිත නිවැරදි කරන ධර්මයක්. ඉතින් අපේ හිත නිවැරදි කරන ධර්මය තමයි අපිව නිවැරදි කරන්නේ. මොකද හිත නිවැරදි වුණොත් තමයි හැම දෙයකම මුල් වෙන අපේ මනස නිවැරදි වුණොත් තමයි අපිට උතුම් ධර්මය අවබෝධ කරගන්නට අවස්ථාව තියෙන්නේ. ඉතින් එහෙම නිවැරදි ධර්මයක් අවබෝධ කරගෙන අපිට ජීවිතයේ යථාභූත ස්වરૂපය තේරුම් ගත්තොත් ආය දුක් ඇති වෙන්නේ නැහැ. දුක් යථාභූත ස්වરૂපය කියලා කියන්නේ වෙන මොකක්ද නෙවෙයි මේකේ ක්‍රියාවලිය. මේකේ ක්‍රියාවලිය තියෙනවා දුක් ඇති වෙන්න හේතු වෙන මානසික තත්ත්වයන් වගේ. ඒක මානසික තත්ත්වයක්. අන්න ඒ මානසිකත්වය තමයි තණ්හාව කියලා කියන්නේ. අන්න ඒ තණ්හාව ඇති වෙන්නත් ආය හේතුවක් තියෙනවා. තණ්හාව ඇති වෙන්න තියෙන ප්‍රධානම හේතුවක් තමයි ආසන්නම හේතුවක් තමයි ස්පර්ශය නැත්නම් වේදනාව. වේදනාව ඇති වෙන්න ආසන්නම හේතුව ස්පර්ශය. ඉතින් ඒ ස්පර්ශය ඇති වෙන්න ආයතන මේ විදිහට යනකොට ප්‍රධානම හේතුව තමයි අවිද්‍යාව කියලා කියන්නේ. නොදන්නාකම සත්‍ය తত্ত্বය දන්නේ නැතිකම. සත්‍ය తত্ত্বය දැනගන්නකොට තණ්හාව නැති වෙන්නේ සත්‍ය తত্ত্বය අපි බලාපොරොත්තු වෙන නিত্য සුඛ ආත්ම ස්වභාවයේ නැති හින්දා. යම් දෙයක් නිත්‍ය වශයෙන් තියෙනවා නම් තබා ගන්නට පුළුවන් නම් Tamanට නිත්‍ය වශයෙන් තියෙනවා නම් එකක් අනිත් එක වෙනස් වෙන එක වඩා හොඳ පැත්තට වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා නම් හැම වෙලේකම මේ ලෝකය අපි ඔය කියන විදිහට පවත්ව ගන්න පුළුවන්කමක් තියෙන අනිත් එක එහෙමනම් ඉතින් සැප උපදිනවා. මේක එහෙම නෑ හැම වෙලේම ඒක වෙනස් වෙන එකක් සහ මට ඕන විදිහට වෙනස් කරන්න පුළුවන් එකකුත් නෙවෙයි. අන්න ඒ බව අපි ඉතා හොඳින් දැනගෙන මේ ජීවිතයේ ළඟා විය යුතු ඉලක්කවලට ළඟා විය යුතු ඉලක්කවලට ළඟා වෙන්න හැමදේම සිද්ධ කළ යුතුව තියෙනවා. ඉතින් ඒකට තමයි අපි හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒකින්ද අපි කොයි විදිහකින් හරි ජීවිතය ජය ගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සම්පාදනය කරගන්න ඕනේ. මේ ජීවිතය සාර්ථක කරගන්න, සසර ජීවිතය සුවපත් කරගන්න, නිවනින් සැනසෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල අපි හැම වෙලේම හදාගන්න ඕනේ. ඉතින් එහි තියෙන ප්‍රධානම අංගයක් ඔන්න අපි කිව්වා තණ්හාවට හේතු වෙන්නේ අවිද්‍යාවයි කියලා. අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධව තියෙන අවිද්‍යාව නැති කරන අවිද්‍යාවත් එක්ක එකට උපදින්නේ නැති ප්‍රබලම චිත්ත වේගයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. එහෙනම් ප්‍රඥාවේ පහළ වීම අත්‍යවශ්‍යයි. භෞතිකභාවය කියලා කියන්නේ යමක් පිළිබඳව දැනගන්නා වූ දන්නා වූ ස්වභාවය. ඒක දැකීම නෙවෙයි දැන ගැනීම භෞතිකභාවය බොහෝ දේවල් දන්නා බව. සිහිය කියලා කියන්නේ ඒ දන්න දේ පිළිබඳව තිබිය යුතු සිහිය. ප්‍රඥාව කියලා කියන්නේ අවබෝධය කියලා කියන එක. ඉතින් ඒ ප්‍රධානම කාරණාවක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ කියන්නේ ඒවා පිළිබඳව තියෙන අවබෝධාත්මක ස්වභාවය සමහර විට ප්‍රඥාව ඇති කරගත්ත කෙනා වචන වලින් මේ කිසි දෙයක් දන්නේ නැහැ. සමහර විට ඒවාට අදාළ වචන මොනවද කියලා දන්නේ නැහැ. නමුත් ඒ ක්‍රමවේදය ගැන අවබෝධයක් තියෙනවා. මොකද අපිට අනාත්ම හැඟීම්, අනිත්‍ය හැඟීම් ඇති වෙලා තියෙන ඒවා අනාත්ම හැඟීමද අනිත්‍ය හැඟීමද කියලා දන්නේ නැතුව ඒ වගේම ලැජ්ජාව බය ඇති වෙලා තියෙනවා අපිට ඒක ඒ ඇතිුනේ ලැජ්ජාව ඒ ඇතිුනේ බය කියලා සමහර වෙලට අපි දන්නේත් නැහැ ඉතින් ඒ වගේ යහපතකුත් වෙලා තියෙනවා එහෙම වුණා කියලා දන්නේ නැහැ අන්න එහෙම ප්‍රඥාව කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක් සමහර විට ඒ වචන වලින් අපි දන්නේ නැති වුණාට ඒ පිළිබඳව හැඟීම හරියටම තියෙනවා අවබෝධය තියෙනවා ඒක පාලනය වෙන්නේ කොහොමද කියලා දන්නවා ඒක ඒ ප්‍රඥාව කියන්නේ අවබෝධාත්මක ප්‍රබල සිතුවිල්ලක් තමයි ඇති වෙන්නේ කෙනෙක් තුළ ඉතින් භෞෂ්‍යතභාවය හොඳින් තියෙන කෙනෙකුට බොහොම පහසුවෙන් පුළුවන්කම තියෙනවා මේ කියන ප්‍රඥාව දියුණු කරගන්නට. ඉතින් අපි ඒ පිළිබඳව ලොකු අවධානයක් ඇති කරගන්න ඕන කොහොමද මම මේ ප්‍රඥාව දියුණු කරගන්නේ ප්‍රඥාව කියන එක ඇති කරගන්නේ කොහොමද කියලා අපි හොඳින් හොඳින් හිතා හොඳින් දැනගත යුතු තියෙනවා. ඉතින් මේ ජීවිතේ අපි ඔන්න ආකාරයට හැම දෙයක්ම සංවර්ධනය කරගන්න ඕනේ, ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ. එතකොට අපි ප්‍රඥාවේ යථාභූත ස්වરૂපය ඔය විදිහට දැනගන්න ඕන අවිද්‍යාව නැති කරන අවිද්‍යාවට ප්‍රතිවිරුද්ධ දෙයක් ඒක. ඒකේ තියෙන වටිනාකම තමයි මේ ප්‍රඥාව සහගත මනසට ඇත්ත తত্ত্বය අරමුණු වෙනවා පින්නත් නේ. බොහෝම වටින කාරණාව. ඇත්ත తত্ত্বය යමක ඇත්ත తত্ত্বය අරමුණු වෙනවා. ප්‍රඥාව නැති කෙනාට ඇත්ත తত্ত্বය අරමුණු වෙන්නේ නැහැ. මේක අපිට මේ සාමාන්‍ය ලෝකයේදී අපි කියනවා මොන හරි ඔන්න කියලා දෙනවා. කලින් දැනගත්තේ නැති දෙයක් කියලා දෙනකොට කාට හරි අන්න ඒ කියලා දෙන කෙනාට තියෙනවා යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නැහැ. මේක රහසක් නෙවෙයි. මේක ඇත්ත කතාවක්. හරිද? මේ කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නැද්ද අපි සාමාන්‍ය ලෝකයේ මිනිස්සු නමක් පටබලිනවා. මෝඩයා කියනවා. හරි. අපෝ කියලා දෙන්න එපා කියලා දීලා වැඩක් නැහැ. මම මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මම මෝඩ මනසෙක් කියනවා. අන්න ඒක තමයි. එකම කාරණාව එකම தත්වයන් යටතේ 10 දිනකට කියලා දුන්නොත් ඒ දහ දෙනාට ඒ කාරණාව තේරෙන්නේ දහ ආකාරයකට. හරිද? ඒ දහ දෙනාට ඒ කාරණාව තේරෙන්නේ ආකාර 10කට. අන්න ඒක අපි ඉතාම හොඳට තේරුම් ගන්න ඕනේ. හරිද? ප්‍රඥාව දියුණු කරගත්ත අයට යම් යම් දේවල් හොඳින් තේරෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව දියුණු කරගත්ත අයට යම් යම් දේවල් ඉතාම හොඳින් තේරෙන්න පටන් ගන්නවා. ප්‍රඥාව දියුණු නැති අයට ඒවා තේරෙන්නේ නැතුව යනවා. ඉතින් ඒක හින්දා අපි ප්‍රඥාව දියුණු කරගත යුතු තියෙනවා. නැත්තම් අඳුරේ අතපතකා අකගා ජීවත් වෙන පුද්ගලයෙක් වගේ මම හැමදාම මතක් කරනවා මේක. හොඳට තේරෙන්න ඕන අපේ පින්නත් මේ උදාහරණ නැවත නැවත මතක් කරලා ඉතින් හොඳට තේරෙන්න ඕන කියලා මම නැවත නැවත කියන්නේ අපේ හිතට දැනෙන්න ඕන දෙයක් ඒක. දැනෙන්න ඕන දෙයක් කියන්නේ මොකක්ද මේ? මේ දැනෙන්න ඕන දෙයක් කියලා කියන්නේ අපිට හැගෙන්න ඕනේ දැනුමක් වශයෙන් මේ මගේ අවබෝධය වැහිලා තියෙන්නේ කියලා. ඒක නිසා වෙන්න කොහොම කොහොම හරි හැම දෙයකටම වඩා අපේ ප්‍රඥාව දියුණු කරගත යුතුවම තියෙන්නේ මේ අවබෝධය කියන එක. අවබෝධය කියන එක තුලින් තමයි අපිට ලෝකයේ තියෙන සත්‍ය తත්ත්වය දැනෙන්නේ. එතකොට අර මේ මෝහයෙන් යුක්ත පුද්ගලයාට මෝඩ කෙනාට කොච්චර කිව්වත් තේරෙන්නේ වගේ මේ අවිද්‍යාව කියන වැහිලා තියෙන ගතිය. මං හැමදාම කියන්නේ ඒකයි මේ අන්ධ පුද්ගලයෙක් ජීවත් වෙනවා වගේ මේ ලෝකේ උපතින් අන්ධ පුද්ගලයෙකුට මේ ළඟ තියෙන දේවල් අතගාලා බලනකොට ඒ වාගේ සත්‍ය හැඩතල ගැන පාට ගැන කිසිම අදහසක් එන්නේ නැහැ. ඉතින් එන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ප්‍රඥාව නැති අඳබාල පුද්ගලයාට හොඳ නරක ගැනවත් අදහසක් එන්නේ නැහැ. ඒක ගැඹුරෙන් දැනෙන්න ඕන දෙයක් කියලා මම කියන්නේ. ඒක ගැඹුරෙන් දැනෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ මම ඒක වචනෙන් නෙවෙයි. මගේ தත්ත්වය වැහිලා තියෙන්නේ කියලා දැනෙන්න ඕන. වැහිලා තියෙද්දිම දැනෙන්න ඕන. ඒක හරි ලස්සනට සඳහන් කරන ධර්මයේ. ඔය වැහිලා තියෙන ගතියක් තියෙන්නේ දෘෂ්ටිය නිසා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය නිසා. මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් දනීද එපමණකින් කෙනෙක් සම්මාදිට්ඨික වේ. ඒ කියන්නේ මම මිත්‍යා දෘෂ්ටිය කියලා කියන ගතිය මිත්‍යා දෘෂ්ටිය කියලා කියන ස්වභාවය මමම අඳුරගන්නවා. හරිද? මමම අඳුරගන්නවා මෙන්න මේකට තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. කියන්නේ මේ 아무තු දෙයක් නෙවෙයි. දැන් මම උදාහරණයක් කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා මම කියන සංකල්පය කෙනෙක්ගේ සිතක ඇති වෙන සංකල්පයක් විතරයි. නැත්තම් බාහිර ලෝකයේ පිළිබඳ ඇති වෙන රාගය සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නැත්තම් ඒ කියන්නේ කාමය රාගය සිතක ඇති වෙන සිතුවිල්ලක් විතරයි සංකල්පයක් විතරයි සැබෑවට තියෙන දෙයක් නෙවෙයි ඒක කියලා. ඉතින් ඕක දැන් දැනගත්තානේ දැන් මම දැනගන්න. ඒ කියන්නේ මේ බාහිර දේවල් ආහාර ගැන ලස්සන රූප ගැන ඒවා ගැන ඇති වෙන්න අදහසක් තියෙනවා නම් යම්කිසි මේවා හොඳයි, සුබයි, සුන්දරයි, ප්‍රියයි කියලා ඇලීමක් තියෙනවා නම් ඒක හිතක ඇති වෙනවා විතරයි. ඒක සැබෑවට බාහිරින් තියෙන නෙවෙයි. ඒක එක එක්කිනාගේ හිතවල එක එක දේවල් ගැන එක එක ආකාරයට සිතුවිලි පහළ වෙන්නේ ඔන්න ඕකයි. ඉතින් එතකොට ඒ ඒ සිතුවිලි අනුව තමයි ඒ ඒ කෙනාගේ සම්පූර්ණ හැසිරීම. හරි. එතකොට අපි තේරුම් ගන්න ඕනේ. හොඳින්, හිතා හොඳින් මේ කියන මේ හැසිරීම අපිට මේ කියන මේ නොයෙකුත් හැසිරීම් හටගන්නේ ඒ ඒ කෙනාගේ තියෙන අවබෝධය, ඒ ඒ කෙනාගේ තියෙන தත්ත්වයන් අනුවනේ. එතකොට ඒ හැසිරීම නිවැරදි කරගන්න නම් ඒ හැසිරීම ඉතා නිවැරදි වෙන්න නම් අපි මොකද කරන්නේ අපේ අවබෝධය වර්ධනය කරන්න ඕනේ. ඉතින් ඒ ඒ දේ ගැන નિවැරදි දැක්මක් ඇති කරගත්තේ නැත්නම් අපිට ඒ ඒ දේවල් નિවැරදි කරගන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒක හින්දා හැම වෙලාවකම බලන්න ඕනේ ඒ ඒ දේවල් ගැන નિවැරදි හැඟීමක් ජනිත කරගන්න. හරි. ඒ ඒ දේවල් ගැන ඉතා නිවැරදි හැඟීමක් දැනිට කරගන්න එහෙම වැටහෙන ආකාරය වර්ධනය කරගන්න. මේ වැටහෙන ආකාරය වර්ධනය කරගන්න නම් කල යුතු දේවල් පිළිබඳව බොහෝ කතා කරන්න තියෙන මේක තමයි වටිනම කාරණාව වෙන්නේ නැත්තම් අඳබාල තත්වයකටපත් වෙලා තමන්ව නිවැරදි කරගන්න බැරුව ඉතාමත්ම අසාර්ථක මෙහෙයුමක් තුළ තමයි අපේ ජීවිතය අරගෙන යන්න සිද්ධ වෙන්නේ. මේ ප්‍රඥාව නැති ස්වභාවයට කියන්නේ මෝහ අන්ධකාරය කියලාමයි. මෝහ අන්ධකාරයෙන් වැහුණ කියලා කියනවා. අන්ධකාරයෙන් වැහුණාම කොහොමද කියන්නේ? දැන් කරවලේ ඉන්න කෙනෙකුට මොකවත් පේන්නේ නැහැ. හරි. අතේ පන්දමක් තියෙනවා කියලා හිතන්නකො. පන්දම අල්ලන් යනවා දැන්. පන්දම තියෙනවා නම් යම්කිසි එළියක් තියෙනවා. මේ එළිය තියෙන ප්‍රමාණය අනුව ඉස්සරහත් වෙන පිටිපස්සට ඇල්ල බැලුවොත් ඒ වට පිටේ පේන්න එළිය තියෙන ප්‍රමාණය අනුව. අන්න ඒ වගේ තමයි. හරි. එළිය වැඩි නම් ගොඩක් ඈත පේනවා. එළිය ගොඩාක් වැඩි නම් ගොඩාක් ඈත පේනවා. නැත්තම් අඳුර හින්දා පේන්නේ නැහැ. එළිය චුට්ටක්වත් නැත්තම් ළඟ තියෙන දේක් පේන්නෙම නැහැ. අන්න ඒ වගේ තමයි ජීවිතය අපිට එක එක දේවල් අරමුණු වෙනවා පින්නත් මේ ජීවිතේ එක එක දේවල් අරමුණු වෙනවා අන්න ඒ අරමුණු වෙන අරමුණු වෙන දේ ඒ අරමුණු වෙන අරමුණු වෙන දේ අපි තේරුම් ගත යුතු තියෙනවා කිසිම විදිහකින් ඒ වාගේ ඇත්ත తত্ত্বය ගැන අදහසක් එන්නේම නැහැ. ඒ වගේ ඇත්ත తত্ত্বය සත්‍ය తত্ত্বය ගැන අදහසක් එන්නේම නැහැ. වැහිලා තියෙන්නේ. හරියට තිරයකින් වැහිලා තියෙන දෙයක් එහා පැත්තේ තියෙන දේ පේන්නේ වගේ මේ මෝහය කියන අන්ධකාරය තුලින් වැහිලා තියෙන ස්වභාවයක් තියෙනවා. මේ කියන මේ තත්වය තුල මේ කියන මේ සත්‍යය තුල මෝහය කියන අන්ධකාරයෙන් වැහිලා තියෙන ස්වභාවයක් තියෙනවා ජීවිතයේ ඇත්ත తත්ත්වය. ඉතින් ඒකින්ද හරියට පටල ගන්නවා. දෙන්න දෙන්න අතර පැටලිලි ඇති වෙනවා. වැඩ කරන්න ගියාම පැටලිලි ඇති වෙනවා. සත්‍ය తත්ත්වය අවබෝධ වෙන්නේ නැතු යනවා. එහෙම පරපතල ගැටලු බොහෝමයක් ඇති වෙන්න ලොකුම හේතුව මෙහි තියෙන ඇත්ත తත්ත්වය දන්නේ නැතිකම. ඒ ස්වභාවයන් තුළින් අපේ සත්‍ය తත්ත්වය දැනගත්තේ නැති වෙනකොට ඔක්කොම පටලගන්නේ ඒකයි. අපි දන්නවා රහත් උත්තමයන්න් වහන්සේලා ජීවිතය ගත කරපු ආකාරය. ගෝසිංහ වනයේ හිටිය රහත් උත්තමයන්න් වහන්සේලා උන්වහන්සේලා උන්වහන්සේලා අතර කවදාකවත් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද මේහි තියෙන සත්‍ය ස්වභාවය අත්දකින්න හින්දා. මේකේ තියෙන සත්‍ය ස්වභාවය යම්කිසි කෙනෙක් අත්දකිනවා නම් ඒ අත්දැකීම තුළ අනිවාර්යයෙන්ම වැරද්දක් අපි උදාහරණයක් වශයෙන් කියමු මේ මම අර මතක් කරලා තියෙනවානේ ලෝකේ ගස් జాති හැදෙනවා. එක එක ගස් జాති හැදෙනවා. හරිද? අන්න ඒ පිළිබඳව අපිට ප්‍රඥාව තියෙනවා. බලන්න අපි හැමදාම කියන්නේ භෞතික ලෝකයේදී මට ඇති වෙලා තියෙන සමහර අවබෝධාත්මක දේවල් වගේ මානසික ලෝකය නැත්නම් මනෝ ලෝකය නැත්නම් මේ මනසේ ක්‍රියාකාරීත්වය තුලත් ඒ වගේම தත්වයක් තියෙන කෙනෙක් කවදාහරි අවබෝධ කරගන්න වෙනවා. ලෝකයේ තියෙන නොයෙකුත් ගස් වර්ග. සමහර ගස් වර්ග කටු. සමහර ඒවා විස. සමහර ඒවා බොහොම ප්‍රයෝජනවත්. කෙනෙක්ගේ කුසගින්න නිවන්න බොහෝ නිෂ්පාදන සිද්ධ කරනවා. එක එක එක එක ගස් වර්ග එක එක එක එක මේ ප්‍රතිඵල තමයි ලෝකයට ලබා දෙන්නේ. ඉතින් කටු ගහක් ළඟට ගිහලා කටු වලට හීරුණුත් අපේ ඇඟ ශරීරය අපිට මේ කරගන්න දෙයක් නැති වෙනවා. ගහට බයින්නේ. ගහත් එක තරහා ඉන්නේ මට. හරිද? වස જાති හැදෙන ගස් දැකලා තරහ යන්නේ නැහැ ගහත් එක්ක. මොකද මේ වස හැදීමේ අයිතිය මේ ගසට නැති බව දන්නවා. නමුත් හැබැයි ගස තමයි ගස තුලින් තමයි ඒ වස නිර්මාණය වෙන්නේ. ඒ වගේ අපේ පින්වත් මේ අපි හොඳටම තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඉතාමත්ම ඉහළ මානසිකත්වයකින් යුක්තව තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ තේරුම් ගත යුතු දේ තමයි මෙන්න මේ කියන මේ මිනිසුන් තුල ඇතිවෙන වසසිතුවිලි, සැරසිතුවිලි, කූර ඡණ්ඩ ගෝර කටුක සිතුවිලි මේ සියල්ලම ඒ ඒ කෙනාගේ ස්වභාවය මතයි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර මම අහන්නේ හැමදාම තහන්නේ ඕක හරියට දැනගත්තොත් ඒ ඒ කෙනාගේ තුල ඇති වෙන සිතුවිලි ඒ ඒ කෙනාගේ ස්වභාවය අනුව හටගෙන ස්වභාවය අනුව නැති වෙලා යන එක. ස්වභාවය අනුව හටගෙන ස්වභාවය අනුව නැති වෙලා යන එක. අන්න ඒ ඇති වෙන සියලුම සිතුවිලි ධාරාවන් ඒ ඇති වෙන සියලුම සිතුවිලි ධාරාවන් ඊ타මත්ම ප්‍රකටවම අපි තේරුම් ගන්න ඕන ඒ තනත්තාට අයිති නෑ කියලා. එතකොට ඒ තනත්තාට අයිති නැති ඒ සිතුවිලි අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම අපි තේරුම් ගන්න ඕනේ ඒ ඒ අයට අදාළ නැතිව සිද්ධ වෙනවා නම් ඒකට අයිතියක් නැත්නම් ඒ වැරදි හැම දෙයකටම අපේ පැත්තෙන් සමාව හිටිනවා. ප්‍රඥාව තියෙන කෙනා තුල සමාව හිටිනවා. ඒක මතක තියාගන්න ඕනේ. හරිද? ඒ සමාව ඇති වෙන්නේ අර ගස් වගේ දැනෙන හින්දා. ගස් වගේ කියලා දැනෙනවා නම් මේ ලෝකේ ඉන්න මිනිස්සු තුල ගස් වල ඇති වෙන නිෂ්පාදන වගේ කියලා දැනෙනවා නම් ලෝකේ ඉන්න මිනිසුන්ගේ සිත් වල ඇති වෙන සිතුවිලි එතකොට අපිට ගස් එක්ක තරහ යන්නේ වගේ ඒවට වගකීමක් යාලා තුල නැති බව තේරෙනවා මේක කියද්දිවත් අපි පිළිගන්න කැමති නෑ ඒ අර්ධි චුට්ටක් හරි පිළිගන්න කැමතියි. තමන්ගේ පැත්තෙන් ඇත්ත තමයි ඇත්ත තමයි මං මං ගැන හිතලා බලනකොට නම් මට තේරෙනවා මට පාලනය කරන්න බැරි සමහර දේවල් සිද්ධ වෙලා තමයි මේ වැරද්ද සිද්ධ වුනේ කියලා. අන්න ඒකෙන් තමන්ගේ පැත්තම ඉස්සෙල්ලා හැරිලා බලන්න ඕන. තමන්ගේ පැත්ත හැරිලා ප්‍රඥාව දියුණු කරගන්න. ඉති අජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති කියලා ධර්මයේ සඳහන් වෙලා තියෙන එක. අජ්ජත්තික ඇතුලෙන් තමන්ගේ කියලා දැනෙන කොටසෙහි ක්‍රියාකාරීත්වය අවබෝධ කරගන්න ඕන. තමන්ගේ කියලා දැනෙන කොටසේ ක්‍රියාකාරීත්වය තමන් අවබෝධ කරගන්න ඕන. නැත්නම් මේක ලෑස්ති නෑ අනිත් අයගේ දේවල් අවබෝධ කරන්න. දැන් ඔය මං කිව්ව සිද්ධිය ගත්තොත් එහෙනම් ප්‍රඥාව දියුණු කර ගැනීමේදී තමන්ගේ පැත්තට හැරිලා බලනවා. පළවෙනියෙන්ම අර චිත්ත ඒකාග්‍රතාවය ආදී මේ බොහෝ දේවල් හොඳින් දැනගත්ත අය. හා ආදාරපු අය නැත්නම් වර්ධනය කරපු අය. මේ ඒකාග්‍ර හිතෙන් මේ මේ ක්‍රියාකාරීත්වය දිහා තමන්ගේ ක්‍රියාකාරීත්වය දිහා අධ්‍යයනය කරමින් ඉන්නවා ඉන්නකොට හොඳට තේරෙනවා මේ තරහ පණින්නේ ඊර්ෂියාව පැනලා ඉන්නේ ක්‍රෝධය පැනෙන්නේ මේ හැම එකක්ම පැනෙන්නේ මගේ වැඩකින් නෙවෙයි ඒ ඒ ඒ ඒ හේතුන් අනුව කියලා. ඒක තමන්ගේ පැත්තෙන් හරිය සාධාරණයක්. එතකොට අතීතයේ වෙච්ච සියලු වැරදි මගේ අතින් වෙලා තියෙන්නේ මට පාලනයකින් තොර සිතුවිලි පහළ වෙච්ච හින්දා විතික්‍රමන මට්ටමට ගිය හින්දා කියලා දැනනවා. ඒවා පාලනය කරන්න අවශ්‍ය කරන මේ මානසික වේගයන් මගේ ළඟ හටගත්තේ නැති හින්දා කියලා හොඳටම දැනෙනවා. ඉතින් ඔන්න ඕක තමයි අපි ඇති කරගත යුතුම தත්වයක් ඒ තමන්ගේ පැත්තේ. ඕක ප්‍රබලව ඉතා ප්‍රබලව තමන්ගේ පැත්තෙන් තේරුම් ගත්ත කෙනෙකුට අනුන්ගේ පැත්තත් එහෙම නේනම් කියලා අවබෝධ වෙනවා. හැබැයි එතන තමයි අමාරුම දන. ඒ වෙලාවට ඔන්න මට ටිකක් අනර්ථයක් කරපු කෙනෙක් මතක් වෙනවා. ටිකක් නෙවෙයි ටිකක් වැඩිපුර අනර්ථයක් කරපුවා ඉන්නවා. අන්න ඒ අනර්ථයක් කරපු කෙනෙක්ව මතක් වෙනකොට ඔය සංසිද්ධිය තුල සමාවට ලෑස්ති නැහැ. හරි? ওই සංසිද්ධිය තුළ සමාවට ලෑස්ති නැත්තේ අනුන්ට සමාව දෙන්න සූදානම් නැහැ ඔය ක්‍රමෙට නෑ නෑ නෑ එයාට තිබ්බා එක නවත්ත ගන්න. තමන් ගැන කියනකොට නම් ඇත්ත තමයි ඇත්ත තමයි කියලා හිතන අනුන් ගැන හිතනකොට තමන්ට අනර්ථයක් කරපු කෙනෙක් ගැන හිතනකොට ඒකට සමාව දෙන්න ලේසියකට කෙනෙක් සූදානම් වෙන්නේ නැහැ. ඔන්න ඔය ටික අපි ඊටාම හොඳින් ඊටාම හොඳින් තේරුම් ගන්න ඕනේ. හරිද? ඔන්න ඒ ටික අපි තාම හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගැනීම තමයි අපේ පැත්තෙන් අපි වටහාගත යුතු දේ. අපේ පැත්තෙන් අපි ඒ අනුන්ගේ පැත්තට සාධාරණීකත කරන්න මගේ හිත ලෑස්ති නැත්තම් අනුන්ගේ පැත්තට සාධාරණ විදිහට දකින්න ලෑස්ති නැහැ කියලා කියන්නේ මගේ ප්‍රඥාව හරියට මේවා ගැන ප්‍රඥාව මම දියුණු කරගෙන නැහැ කියන එකයි නිකන් අනුමාන ඥානයක් තමයි තමන්ගේ පැත්තෙන් තියෙන. තමන් සහ අනුන් කියන දෙපැත්තම ගැන මොකද මේ දෙකේම තියෙන ක්‍රියාකාරීත්වයන් එකයි. රූපේ ක්‍රියාකාරීත්වය යම් කිසි නීතියක් අනුව සිද්ධ වෙනවා නම් තමන්ගේ පැත්තෙන් ඒ නීතියම තමයි එහා පැත්තේ සිද්ධ වෙන්නේ. වේදනාව කියන ක්‍රියාවලිය නීතියක් අනුව යම් කිසි ස්වභාව ධර්මයේ නීතියක් අනුව නම් හටගන්නේ මගේ කියලා මම හඳුනගෙන තියෙන කොටසේ අන්න ඌ කොටසේ ඒ විදිහටම තමයි. එතකොට සංඥා සංකාර විඥාන කියලා කියන මේ පංච පාදානස්කන්ධයම අන්න එහෙමයි. හරිද? ඔන්න ඔය වගේ තමන්ගේ කියලා දැනෙන කොටසේ ක්‍රියාකාරීත්වය හරියට අධ්‍යයනය කරපු ගමන් එහි ලක්ෂණ හරියට තේරුම් ගියා නම් අනුන්ගේ පැත්ත ගැන හොඳට තේරෙනවා. එතකොට මේ ලෝකේ බලාපොරොත්තු තියාගන්න මේ ප්‍රඥාවන්තයින්ට මේ ලෝකේ බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ පින්නත්. එයාලට මම කියනර යමක ඇත්ත తত্ত্বය බලපුවාම මේකේ ගැඹුරටම වැටහෙනවා කියලා. ඒ ඒ වැටහෙන්නේ නැතුව මග නවතින්නේ දැන් වෛද්‍යවරයෙකුට රෝගියෙක්ව දැක්කහම ඒ රෝගයේ අභ්‍යන්තරගත අවබෝධයක් එනවා. මොකද එයා පුහුණු කරලා තියෙන හින්දා. මේක හොඳයි මේ උදාහරණය. මේ ප්‍රඥාව ගැන තේරුම් ගන්න වෛද්‍යවරයෙක් හොඳට රෝග ගැන හදාarලා තියෙනවා රෝගියා ඇවිල්ලා රෝග ලක්ෂණ කියනකොට වෛද්‍ය මානසිකාරය තුළ යම් කිසි මේ රෝගය විනිවිද දකිනවා මේ ශරීරය තුළ තියෙන මෙන්න මේ ආකාරයේ සිද්ධියක් කියලා විනිවිද දකිනවා එහෙම අදහසක් හැඟීමක් පහළ වෙනවා අන්න ඒ වගේ ඒ කියන්නේ ඒක පිළිබඳව අදහසක් හැඟීමක් පහළ වෙන වෛද්‍යවරයෙ නොවන කෙනෙක්ගේ මග නවතිනවා උණ වෙන්න ඇති නියුමෝනියා වෙන්න ඇති හරිද මේ ලක්ෂණත් එක්ක එයාට ඒ ටික ඒ රෝග ලක්ෂණ ගලපලා රෝග ලක්ෂණ ගලපලා අහවල් රෝගය කියන විනිශ්චය එන්නේ නැහැ. එන්නේ නැති එක වෛද්‍යවරයෙක් නොවනගෙන වැරද්දක්ද? හ්ම්. ඔව් වැරද්දක් තමයි වෛද්‍ය විද්‍යාව හදාරමු නැති එක. එහෙම අදහස් වෙනවද අපිට? නෑ. නේද? වෛද්‍යවරයෙක් නොවන කෙනෙකුට ලෙඩේ ගැන අදහස ආවේ නැහැ කියලා අපිට තරහා යන්නේ නැහැ. ඇයි ඒක හදාරන්න යාට අවශ්‍ය පසුබිමක් සකස් වෙලා නැහැ. සමහර විට අපි ඒක දන්නවා. හැමෝටම එහෙම කරගන්න පුළුවන්කමක් නැහැ. සමහරවිට උපතින්ම පුළුවන්කමක් නැහැ. දැනුමේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන් අවබෝධය ඇති කරගන්න පුළුවන් හැකියාව අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. ඒකින්ද එහෙම දෙයක් ගැඹුරු දෙයක් කරගන්න යාට පුළුවන්කමක් නැහැ. එහෙම නැත්නම් පරිසරය සකස් කරලා නැහැ. පින් නැහැ. ඔය වගේ කාරණා ගොඩාක් හේතුවෙන් ඔක්කොටම වෛද්‍යවරු වෙන්න බෑ. ඒතර වෛද්‍යවරයෙක් නොවන කෙනෙක් ළඟ කෙනෙක් හිලා රෝග ලක්ෂණ කියනකොට එයාට ලෙඩේ ගැන අදහස ආවේ නැහැ කියලා අපිට තරහ යන්නේ නැහැ. හරිද? ඒ ඒ වගේ තමයි මේ අවබෝධය කෙනෙක්ත්. හරි. යම්කිසි කෙනෙකුට ඊර්ෂියාවක් කෙනෙකුට ක්‍රෝධයක් කෙනෙකුට වෛරයක් කෙනෙකුට යම්කිසි වස්තුවක් එක්ක ඒ වස්තුවේ යථාභූත ස්වરૂපය ඇත්ත తත්වය වැටහෙන්නේ නැහැ. ඒ මනසට දැනෙන්නේ නැති හින්දායි ඒ iriසියාව, ක්‍රෝධය, වෛරය එතන එන්නේ. හරි? එතකොට ඒකට විරුද්ධව දැන් iriසියාව වෙනුවට මනසක ඇතිවෙන්න ඕන දෙයක් මේ මුදිතාව කියලා කියන්නේ. ඊර්ෂ්‍යාව කියලා කියන්නේ අනුන්ගේ සැපයේදී ඇතිවෙන පීඩාව. අනුන්ගේ සැපයේදී දුකටපත් වෙන හිත. හරිද? මුලිතාව කියලා කියන්නේ අනුන්ගේ සැපය දැක්කම අනුන්ට හරි ගිහිල්ලා තියෙනවා දැක්කම සතුටටපත් වෙනවා හිත. ඒක තමයි මුදිතාව. අනුන්ට දුක් කැමති නැහැ. අනුන්ගේ සැපයේදී සතුටටපත් වෙනවා. එතකොට ඒ අනුන්ගේ සැපයේදී සතුටටපත් වෙන ස්වභාවය කෙනෙක් තුළ වර්ධනය වෙන්න අවශ්‍ය කරන පසුබිමක් තියෙන්න ඕනේ. ඒ පිළිබඳ කරුණු කියලා දෙන්න ඕනේ. ඒක මුදිතා භාවනාවක් විදිහට සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේ කරපු කෙනෙකුට තමයි එන්නේ අර වෛද්‍යවරයෙකුට වගේ. ඒ වගේ නොකරපු කෙනෙකුට අනුන්ගේ සැප දැක්කම හරියට ඉරිසියාව ඇති වෙනවා. එතකොට ඔන්න අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. අන්න එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා අපේ මේ ජීවිතය. හරිද? අපි මේ ගෙවන ජීවිතයේදී අන් අය තුල ඇතිවන විවිධාකාර හැඟීම් හේතු නිසා හටගන්න දේවල්. ඔන්න ඔය ටික දක්වා අපේ මනස යන්නේ නැහැ. ගැඹුරින් ඒක අවබෝධය දක්වා යන්නේ නැහැ. එතන සිද්ධ වෙන සිද්ධිය දක්වා යන්න තු මග නවතිනවා. අර වෛද්‍යවරයෙක් නොවන කෙනාට රෝග ලක්ෂණ වැටහෙනවා. රෝගය වැටහෙන්නේ නැහැ. ඒ කියන්නේ ගැඹුරට යන්නේ නැහැ. ඒ වගේ අනිත් කෙනාගේ සිතුවිලි විනිවිද දකින්නේ නැහැ ප්‍රඥාවන්ත නැති කෙනා. මග නවතිනවා. ඒකින්ද මගේ ඉඳන් විනිශ්චය ගන්න. මොකද්ද මගේ ඉඳන් ගන්න විනිශ්චය? අර පැත්තෙන් ඊර්ෂියාවෙන් කාට හරි බය වෙනවා දකිනවා. එයාට තිබුණා එයා ඊර්ෂියාවට ඔය ඔක්කොම කරන්නේ එයාට තිබුණා එයාට ඒ දෙයට වැඩ කරන්නේ නැතුව ඉන්න එයා ඊර්ෂියා කරන එක ලොකු වැරද්දක් කියලා අන්න එහෙම ඒක එතනින් උපදින දෙයක් ඒ කියන්නේ එයා විසින් උපද්දවන දෙයක් විදිහට තමයි අපේ මිනිස්සු කතා කරන්නේ කාගේ හරි වැරදි සිතුවිල්ලක් එනකොට ඒ වැරදි සිතුවිල්ල උපද්දවලා තියෙන්නේ ඒකේන අන්න ඒ විදිහේ අදහසක් තමයි අපේ ඒ පිරිස තුළ තියෙන්නේ. අන්න ඒක අපි හොඳින් වටහා ගන්න ඕනේ. එහෙම එකක් නෙවෙයි. සැබෑවටම සිද්ධ වෙලා තියෙන්නේ එහෙම එකක් නෙවෙයි. සැබෑවටම සිද්ධ වෙලා තියෙන්නේ ඒ අයට අදාළ නැතුව හේතු සහගතව ඒ සිතුවිලි ඇති වෙලා වැරදි සිද්ධ වෙන එක. මේක තේරුම් ගැනීම කියන්නේ බරපතල අවබෝධයක් එක හරියට තේරුම් ගන්නවා කියලා කියන්නේ අන් අය කෙරෙහි කිසිදු තරහක් Tamange හිත තුළ ඇති වෙන්නේ නැහැ කුමන වැරදිකාරයෙකුටවත් මොනතරම් දරුණු විස තියෙන ගහක් දැක්කත් අපිට ඒ ගහත් එක්ක තරහ යන්නේ කටු ලොකු ලොකු උල් කටු විස කටු රිදෙන ඇනුනොත් දවස් දෙකක් විතර කකින කටු තියෙන ගස් තියෙනවා ඒ ගස් එක්කවත් අපිට කේන්ති යන්නේ දැක්කම මේ ඇයි මේ කටු හැදුවේ කියලා ඒක ඒ ගහේ ස්වභාවය ඒ හැදෙන ස්වභාවය හැදිලා තියෙන්නේ ඒ අන්න ඒ වගේ තමයි ඒ ඒ කෙනා තුළ ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය මාන්නය ගිජුකම් කෑදරකම් කපටිකම් ඒ ඔක්කොම කුරිරුකම් ඔක්කොම ඇති වෙන්නේ ඒ ඒ කෙනා තුළ ඒවා ඇති වෙන ස්වභාවය තියෙනවා ඒවා ඇති නොවන සත්‍යයට හේතු සකස් කරගන්න යාලට අවශ්‍ය පරිසරය සකස් වෙලා නැහැ ඉතින් මේක ගැඹුරෙන් හිතන්න ඕනේ මේ මේ තීරණය ගන්න ඕන අපි කවදා හරි දවසක මේක අපිට දැනෙන්න ඕන. ඒක දැනෙන්න නම් ඇතුළට විද බලන්න නිවන දැන් අනුන්ගේ ක්‍රියාකාරීත්වයේ සැබෑ తত্ত্বය ඇතුළට ඇතුළ ගවේෂණය කළ බලන්න ඕන. අනුන්ගේ ඇතුළ ගවේෂණය කරන්න ඕන. අනුන්ගේ ඇතුළට ගවේෂණය කරන්න අනුන්ගේ මනස්කාරයට රිංගා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද අනුන්ගේ වේදනාව අපිට දැනෙන්නේ අනුන්ගේ සංකාර අපිට දැනෙන්නේ අන්න ඒක හින්දා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ව තේරුම් ගන්න ලෝකෙම තේරුම් ගන්න පුළුවන් කියලා. ඒකේ තියෙන මහා හරයක් තියෙනවා පින්නත් නේ. තමන්ව තේරුම් ගන්න කියලා කියන්නේ තමන්ගේ ක්‍රියාකාරීත්වය දැනනවා. වේදනාව තමන්ට ඇති වෙන වේදනාව තමන්ට දැනෙනවා. සංඥාව දැනෙනවා. සංකාරය දැනෙනවා. විඥානය දැනෙනවා. අන්න. ඒ දැනෙන දේ තුල ගවේෂණශීලී වෙන්න ඕනේ. කොහොමද මේක හටගන්නේ කොහොමද මේක නවතින්නේ කොහොමද මේක වැඩි වෙන්නේ කොහොමද මේක අඩු වෙන්නේ කොහොමද මේක වෙන්නේ අන්න ඒ අවබෝධය අපේ තුල ඇති කරගත් ගමන් වෙන්නේ මොකද්ද? අන්න අයටත් ඒ දෙය කියලා තේරෙනවා. මේ සිහිය මේහි ඇතුළාන්තයේ උපදවාගෙන අනුන්ට අවධානය යොමු කරපු ගමන් Tamanට අනුන් පිළිබඳවත් අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධය අනිත්‍ය ලක්ෂණ, අනාත්ම ලක්ෂණ මතු කරනවා. මොනවයිද? පංච පාදානස්කන්ධෙහි. එතෙන්ට යන්න අපි කළ යුතු බොහෝ දේවල් කතා කරා. ඉතින් ඔන්න ඔය අවබෝධය කියන්නේ විනිවිද දකින්න පුළුවන් ලෝකේ අපි දකින දේ පසාරු කරගෙන ගිහිල්ලා බාහිරින් පේන දේට වඩා අභ්‍යන්තරය දක්වාම එහි හේතු සහගතව දකින්න පුළුවන් පරිණත බවක් යමක් පසාරු කරගෙන ගිහිල්ලා එහි ඇතුළ ගවේෂණය කරන්න පුළුවන් විද්‍යාත්මකව දකින්න පුළුවන් සියුම්ම දකින්න පුළුවන් මානසික තත්ත්වයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් ඔය විශේෂයෙන් මතක් කරන්න ඕන භාවනාව වගේ දේවල් මේ නැති ප්‍රඥාව ඇති කරනවා. ඒකනේ දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ අරියස්ථායක මාර්ගයේ භාවිතය භාවනාව විතරක් නෙවෙයි. සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ආදි වශයෙන් තියෙන මේ මාර්ග අංග චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන ආකාරයට නුවණ ඇති කරන ඥානය ඇති කරන නුවණැස පහළ කරන හිත සමාහිත කරන ඉතින් මේ වගේ දේවල් තමයි මේ ඒවා ඇති කරන මාර්ගය විදිහට හරි එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිතා කිරීම තමන්ගේ චිත්ත સંතානය තුළ නැති ප්‍රඥාව ඇතිකරන හේතුවක් වෙන බව තේරුම් ගන්න ඕනේ. ඒතර මේක තේරුම් ගත්ත අය මේ මෝහ අන්ධකාරය කඩා ගන්න. ඇතුළට දැස ගන්න, ඇතුළට කිඳා බහැලා තමන්ගේ සහ අනුන්ගේ ක්‍රියාකාරීත්වයන් තුළටම යමක් වෙනකොට පින්නත් යමක් සිද්ධ වෙනකොට ඒ සිද්ධියේහි මූලයත් එක්කම දකින්න පුළුවන් මානසිකත්වයක් ඇති කරගන්න තුරු අපිට මේවට හේතු හොයාගන්න බෑ. ඒ හේතු හොයාගන්න බැරි තාක්කල් අපි අතින් වැරදි යනවා. හ්ම් රාගාදී කෙලෙස් ධර්මයක් තමන්ගේ තුලින් එනකොට ඒවා අයින් කරගන්න ක්‍රමය. ඒක දැනගත්තොත් විතරයි ඒක අයින් කරගන්න පුළුවන් කියලා තමන්ට වැටහෙනවා. එතකොට බාහිර කෙනෙක්ගේ තුල රාගාදී කෙලෙස් ධර්මයක් ඉපදිලා එයා අපි කියනවානේ මහා අන්න අරහෙ පිස්සු විකාර කරනවා කියලා. අන්න ඒ පිස්සු විකාර කරනකොට තේරුම් ගන්න ඕනේ එතන එයාට මාත්‍රයක්වත් ඒක වළක්ව ගන්න සිතුවිල්ලක් ඇති වෙන්නේ නැහැ. ඒකමයි ඒ ප්‍රශ්නේ. මගේ තුල ඇති වෙනවා. ඒකද මේ වචනේ කියන්න බෑ කවදාකවත්. මොකද්ද අපි මේ කියන වචනයක් තියෙනක් වෙනත් නේ. ඒ වචනේ තමයි මට පුළුවන් නම් ඇයි වාට බැරි කියලා. මට පුළුවන් නම් ඇයි ඔහෙට බැරි කියලා අපි හුඟක් වෙලාවට කතා කරනවා. ඒ කතාව කවදාකවත් ධර්ම අවබෝධයක් තියෙන කෙනෙක් තුල ඇති වෙන්නේ නැහැ. ඉතින් මේ වෙලාවෙම කියන්න ඕනේ මේ ප්‍රඥාවට අදාළ මේ ප්‍රඥාවට හේතු වෙන කාරණාවක් තමයි විමස විමසා බැලීම, ධර්මයේ ශ්‍රවණය කිරීම, කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම, සීලය ආරක්ෂා කිරීම මේ හැම දෙයක්ම විශේෂයෙන් සිහිය වර්ධනය වෙලා තිබීම බහුශ්‍රතභාවය අපි දැන් කතා කරපු බොහෝ දේවල් මේ ප්‍රඥාවට හේතු වෙනවා. එතකොට මේ ප්‍රඥාව ඇති වෙන්න මේ හේතු වෙන අතර වාරේ අධිකව බාධා වෙන දේවල් තියෙනවා. ඒක කියන්න මොන විශේෂයෙන් කියන්නේ තමයි සුරාපානය කියන එක. යම් කිසි කෙනෙක් භාවනාවකින් හිත වර්ධනය කරගන්නවා නම් දවසින් දවස දවසින් දවස ආර්යචායක මාර්ගය තුල භාවනාව තුල දවසින් දවස දවසින් දවස අවබෝධය පුළුල් වෙන මානසිකත්වයක් ඇති වෙනවා. හැබැයි වගේම සුරාපානය පාවිච්චි කරන කෙනෙක් තුල දවසින් දවස දවසින් දවස තමන්ට තියෙන අවබෝධයත් පිරිහෙන මානසිකත්වයක් ඇති වෙනවා. ඒක හරිය භයානක දෙයක්. සංසාරික ජීවිතයේ මෙහෙම දැඩිව මේ සුරාපානය කරලා බොහෝ මනසේ යම් ආකාරයක අවබෝධයක් ඇතිවිය හැකිව තියෙන භෞතිකව තියෙන මේ මනසේ තියෙන සෛලයන් සම්පූර්ණයෙන්ම මැරිලා යන ස්වභාවයකට පත් වෙන ඊට පස්සේ ඒ මනස අවබෝධය සඳහා සුදුසු නැති එකක් බවට පත් වෙන ත්‍රිසංගත සත්‍යයේ මනසක් වගේ ඒක ඊට පස්සේ මේ ජීවිතේ නම් ආය හදන්න බැරි මට්ටමකටපත් වෙනවා. ඉතින් හරි භයානක දෙයක් මේ සුරාපානය කියලා කියන එක අති භයානක දෙයක් හිතනවට වඩා බොහොම දරුණු දෙයක් ඒවා ගැන හොඳින් වටහීමක් තියෙනවා නම් කෙනෙකුට ඒ අය මේ වස පානය කරන්නේ නැහැ. ඉතින් ඒවා ගැන හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරපු ධර්මයේ මූලිකව තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න මූලිකවම අවශ්‍ය කරන කාරණාවන් විදිහට දේශනා කරලා තියෙන පංචශීලය. පංචශීලයෙන් එකක් තමයි සෝපානය. සමහර අපිව ගැන ප්‍රඥාවම නැති තේරෙන්නේ නැති මෝහයෙන් යුක්ත පුද්ගලයෝ මෙන්න මෙහෙම ප්‍රශ්නත් අහනවා. මම සුරාපානය කරා කියලා කාටවත් කරදරයක් කරන්නේ වචනයක්වත් කතා කරන්න යන්නේ නැහැ අනවශ්‍ය විදිහට. ගෙදරට වෙලා නිස්සද්ද වෙනදටත් වඩා නිස්සද්දව ඉන්නවා. ඉතින් මේකේ වැරද්ද මොකක්ද? හරිද? අන්න එහෙම අහනවා. වැරද්ද කාටද වෙලා තියෙන්නේ එතකොට? වැරද්ද වෙලා තියෙන්නේ කාටද? වැරද්ද වෙලා තියෙන්නේ Tamanට අවබෝධ කරගන්න පුළුවන් ධර්ම අවබෝධ කරගන්න පුළුවන් තීක්ෂණ බුද්ධිය ඇති කරවන මනස විනාශ කරගෙන ආය ඒක වර්ධනය වෙන්නේ නැත්තටපත් වෙනවා. ඉතින් අනිත් එක තමයි බොහෝ වැරදි කරෙන්න හේතුවක් වෙනවා සුරාපානය තියෙන තත්ත්වයක් මත් බව තියෙන මානසික තත්ත්වය සම්පූර්ණයෙන් උඩියටිකුරු කරලා අධික හැඟීම් ජනිත කරවලා හොඳ නරක තේරෙන්නේ නැති තත්ත්වයටපත් වෙන තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒක අධික හැඟීම් එක්ක හොඳ නරක තේරෙන්නේ නැති තත්ත්වයටපත් වෙනවා කියන කෙනා ලොකු භයානක තත්ත්වයකටපත් වෙන්නේ සමහර අය තිරසංගත මානසික තත්ත්වයකට මේ ජීවිතේපත් වෙනවා මේ සුරාව පානය කරලා මත් වෙලා ඉන්න කාලය තුල. ඒක ඉතා පැහැදිලි තිරසං සත්තුන්ගේ ජීවිතත් මේ සුරාවෙන් හොඳටම මත් වෙලා ඉන්න කෙනෙක්ගේ ජීවිතයක් ගත්තාම බොහෝ සමානකම් තියෙනවා. ඒක දැන් කියන්න වෙලාවක් නෙවෙයි. කොහොම නමුත් ප්‍රඥාව දියුණු කර ගැනීම කියන එක අතිමහත් වූ වගකීමක් තමන්ගේ ජීවිතේ ලැබිච්ච ජීවිතයේ තමන් අවබෝධ කරගන්න බැරුව මැරලා යනවා කියලා කියන්නේ කිසිම තේරුමක් නැති වැඩක් අපරාධයක්. තමන්ව අවබෝධ කරගන්නේ නැතුව මැරලා යනවා කියලා කියන්නේ ලොකු අපරාධයක්. ඒකින්ද අපි අපිව අවබෝධ කරගන්න හැම වෙලේම උත්සාහයක් ගන්න ඕන. එහෙම නැත්නම් අඳුරේම ඉඳලා අඳුරේම ජීවත් වෙලා අඳුරේම මැරිලා යනවා වගේ නිකන් පිස්සු වගේ ඉන්න එකයි තියෙන්නේ. එහෙම නැත්නම් එහෙම ධර්මයේ නැත්නම් එහෙම ඔහේ හම්බෙච්ච මානසිකාරයත් එක්ක ඔහේ ඉඳලා ඔහේ මැරිලා යනවා. එහෙම කරන්නේ නෙමෙයි අපිට මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. ධර්ම අවබෝධය කියන එක ප්‍රඥාව දියුණු කර ගැනීම කියන එක කිසිම වෙලාවක ජීවිතයක් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න බාධා වෙන එකක් නෙවෙයි. ඒක තුලින් වෙන්නේ සාමාන්‍ය ජීවිතය ඊටාත්ම යහපත් තත්ත්වයටපත් වීම. ඒ කියන්නේ අයහපත් සිතුවිලි අයින් වෙනවා කියලා කියන්නේ තමන්ගේ ලෞකික ජීවිතය රැකියාවක් කරන තැනක වුණත් ස්ථානෝචිත ප්‍රඥාව කොච්චර ඕන වෙනවද? විවාහ ජීවිතයක් ගත කරන්න පවුලේ ජීවිතය ගත කරද්දී විනත් ලෝකයේ නොයෙකුත් ස්ථානවල තමන්ගේ ජීවිතය අරගෙන යන්න යනකොට දැනට සුදුසු නුවණ කියන එක කොච්චර වුණද එහෙම ලෞකිකත්වයටත් මේ ප්‍රඥාව නැත්තම් එහෙම කෙනෙකුට වර්ධනය වෙන්න බෑ දියුණු වෙන්න පුළුවන්කමක් නැහැ. ඒකින්ද ළඟම තියෙන හැම දෙයක්ම අපින්නත් මේ පාලනය කරගන්න. ඇත්තටම ආසන්නයේ තියෙන තමන්ගේ ළඟ තියෙන පරිසරය තමන්ට යහපතක් ඇති වෙන විදිහට සකස් කරගන්න තියෙන නුවණක් හොඳට ඕන වෙනවා. ඉතින් මේ මොකක්වත් කරගන්න බැරුව හැම දෙෙම අපි කියන්නේ අවුල් කරගන්නේ කියලා හැම දෙයක්ම පටලගන්නේ හැම දෙයක්ම අනාගන්නේ ඔක්කොම කරන්නේ ප්‍රඥාව කියන එක නැති අයට ලෝකේ පුංචිම පුංචි දෙයක්වත් හරියට කරන්න බෑ. ඒකින්ද හැම ශේත්‍රයක් පිළිබඳවම භෞතිකත්වය තුලත් ප්‍රඥාව තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒ ශේෂ්ත්‍ය දැනගත්තට වැඩක් නැහැ. ඒවා ගලප ගන්න ස්ථානවලදී ප්‍රඥාව තියෙන්න ඕනේ. ඔක්කොටම වැඩිය සමන්ගේ ජීවිතය අවබෝධ කරගෙන ඒ ජීවිතය නිර්වෘල් තත්වයකට පත් කරගන්න ඒ ජීවිතය පිළිබඳ අවබෝධයක් තියෙන්න මේ හැම දෙයක්ම ලැබෙනවා කියනත් නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් මේ හිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ප්‍රඥාව ඇති කරගත්තාම නරක සිත් පහළ වෙන්නේ මොනවා කරපුවාමද හොඳ සිත් පහළ වෙන්නේ මොනවා කරපුවාමද නරක සිත් නැති කරගන්නේ කොහොමද හොඳ සිත් ඇති කරගන්න මොනවද කරන්න ඕනේ මේ හැම එකම දැනෙන ආකාරයට තමන්ගේ මානසිකත්වය සකස් කරගන්න ඕනේ. ඒ අංගය තමයි පසලස්සන ධර්මවල තියෙන අපිට ධ්‍යානවලට කලින් තියෙන අවසාන අංගය. ප්‍රාථමික සංවර සීලය, ඉන්දිය සංවර සීලය, ආහාරයේ මාත්‍රාඥතාවය, జాగරියාණු යෝගය, ඊළඟට ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප මේ කතා කරපු සියලුම දේවල් එක්ක ඊළඟ භවසුත භාවය, වීරය, සිහිය සහ අද අපි කතා කරපු ප්‍රඥාව ඊළඟට තියෙන්නේ ධ්‍යාන හතර. මේ කාරණාවල් ටික සම්පූර්ණ වෙනකොට පින්නත් කෙනෙකුට විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව පහළ වෙනවා කියලා කියන්නේ ඔන්නේ තමන්ගේ ක්‍රියාකාරීත්වය අත්දකින්න පුළුවන් තත්යකට එනවා. පංචපාදානස්කන්ධය වෙන්කොට දැනගන්න පුළුවන් වෙන්කොට තමන්ගේ ළඟ ක්‍රියාත්මක වෙන බව අත්දකින්න පුළුවන් තත්යකට එනවා. එපමණක් නෙවෙයි ඒ ඒ පංච උපාදානස්කන්ධයට අදාළව ඒ ඒ කාරණාවන් හේතු වෙන ආකාරය ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් තරහ කියන්නේ පංච උපාදානස්කන්ධයට අදාළ සංස්කාරයක් පංච උපාදානස්කන්ධයට එක්ක බලනකොට එතකොට ඒ තරහ ඇති වෙන්න හේතු වෙන දේවල් මොනවද කියලා වැටහීමක් හේතු වෙන ආකාරය පිළිබඳව වැටහීමක් පටිසම්පාදය පිළිබඳව සම්පූර්ණ දැනීමක් කියන්නේ මේ ක්‍රියාකාරීත්වයන් එක්ක Tamanට ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ විදිහට අපි අපේම தත්වයන් ගැන නිවැරදිම, ඊටා නිවැරදිම තේරුමක් ඇතුව අවබෝධයක් ඇති කරගෙන විනිවිද දකින්න පුළුවන් தත්ත්වයට ප්‍රබල මානසිකත්වයක් කියන්නේ ඒකයි අපි දන්නවානේ හොඳටම. මේක න ආඩම්බරයක් ඇති කරගන්න. දැන් අන්වේක්ෂ තියෙනවා. හරිද? සමහර ඒවා ප්‍රබලයි, සමහර ඒවා ප්‍රබල නැහැ. ප්‍රබල අන්වේක්ෂයකට මේ පුංචිම තැන දක්වාම යම්කිසි දෙයක විනිවිද දකින්න පුළුවන්කම තියෙනවා. දුරේක්ෂ තියෙනවා. ප්‍රබල දුරේක්ෂයකට ගොඩාක් ඈත තියෙනවා. ඒ වගේ ධර්මයේ තුලින් ඇත්තටම වෙන්නේ තමන්ගේ සිත පංච පාදානස්කන්ධය කෙරෙහි ප්‍රබල මානසිකත්වයක් ඇති කිරීම. හරිද? ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය අත්දකින්න පුළුවන් තත්යකට විනිවිද දකින්න පුළුවන් තත්යකට අපේ මානසිකත්වය සකස් කර ගැනීම එහෙම පුළුවන් තත්යකට. ඒ කියන්නේ ප්‍රබල අන්වීක්ෂයක් ප්‍රබල දුරේක්ෂයක් අපි කියන්නේ මේක සුපිරි භාණ්ඩයක් කියලා කියන්නේ නේද? එහෙම මේ කියන්නේ ඒ කියන්නේ මොනවා හරි දෙයක් හරියටම කරන්න පුළුවන් දෙයක් හම්බුනම කියන එක සුපිරි දෙයක් කියලා. ඉතින් සුපිරි මනසක් ඇති කරගන්න කැමති නැද්ද? නේද? Tamanට තියෙන මනස ඒක ආයතින් ඕනම දෙයක් හොඳට තේරෙන විනිවිද දකින්න පුළුවන් එකක් කියලා. අන්න ඒක තමයි පංචශීලය ආරක්ෂා කිරීමෙන් ඉන්දිය සංවරය ඇති කර ගැනීමෙන් ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙන් අන්තිමට ඇති වෙන්නේ ලෝක අවබෝධය. ලෝකයේ සත්‍ය తත්වය දැන ගැනීම සඳහා හැමෝම පෙළ ගැහෙන්න ඕන හැමෝගේම කැමැත්තක් ඇති වෙන්න ඕන. ඉතින් ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ අනුව කටයුතු කරලා තමන්වත් අවබෝධ කරගෙන අන්‍යයවත් අවබෝධ කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන සියලු දෙනාටම උතුම් නිවනින් සැනසෙන්නට මේ ධර්ම ශ්‍රවණමය ආනිසංසය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුත් සරණයි අද දවසේ ධර්ම ශ්‍රවණය කරන්නට හැමදිනාටම නිවසේ ඉඳලා අවස්ථාව ලැබෙන්නේ ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ අපි පින්වන්ත දරුවන්ගේ දැතිබර සත්කාරයන් හේතුවෙන් ඒ වගේම කලයන්ත දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිසගේ ඒ උතුම් ක්‍රියාවන් හේතුවෙන් ඉතින් ඒ හැමදිනාම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ලබා දුන්නේ කල්යාණ මිත්‍ර දානයක් ඒ කල්යාණ මිත්‍ර දානය හේතු කොටගෙන ඒ සියලු දෙනාටම කායික මානසික පුංචි හෝ දුක් කරදරයක් ඇතිවෙලා තියෙනවා නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සසර වසනා තාක්කල් පාප මිත්‍ර ඇසුරකටපත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු අවසාන වශයෙන්. උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.